ත්‍යාගිදුව සමිනාංශ ඒ මහත්මයා අහපු ප්‍රශ්නෙට මරණාසන්න මොද චුතිසිත සකස් කරගෙන ප්‍රාර්ථනාවත් වැදගත් වෙනව නේද ස්වාමිනාංශ? ඔව් ඇත්තටම දැන් ප්‍රාර්ථනාව දැන් අපි අර ඉස්සල්ලා මෑණියන් අහපු ප්‍රශ්නේදී අපි ඒකයි පැහැදිලි කළේ අපිට ඊළඟ භවයේහි දැන් තවම අපි සෝවන් වෙලා නැතිනම් ඊළඟ භවයේ අපි කොහෙද උපදින්නේ සහ ඒ උප්පත්තිය සඳහා අපි මොකද්ද සිහි කරන කුසලය කියන කාරණය අපි පැහැදිලිව නිශ්චය කරගන්නට ඕන. එතකොට එතනදී අපිට ප්‍රාර්ථනාවයි අදිෂ්ඨානයයි ඒ කියන කාරණා දෙකම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒතොර නිවන පිළිබඳව තමයි අපේ නිශ්චිත ප්‍රාර්ථනාව. ඒ නිවන් දකින තෙක් දුගතිගාමී නොවේ සුගතිගාමී වෙන්නට අතිරේක අරමුණක් අතිරේක ප්‍රාර්ථනාවක් හදාගෙන ඒකට අවශ්‍ය සාධක ටික ප්‍රයෝග සම්පත්තිය තුලින් හසුරවා ගන්නට ඕන. එහෙමයි සාරා.